අවසරයි ගරු කටයුතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පාදන පිටමැත්තේ අපි අදත් තවත් පැයක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු ඉදිරිපත් කරගන්න බලාපොරොත්තු වෙන ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලකට නැත්නම් පොදු කමඨාන් සුද්ධ කිරීමකට අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න සචිවාරය ආරම්භ කරමු අපි ඉල්ලා හිටමු මොකද ශ්‍රියානි ඔව් ශ්‍රියානිකින් ඉල්ලා හිටමු ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් සචිවාරය ආරම්භ කළ දෙන විදියට ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි අද දින ඔබ වහන්සේ වෙත ඉදිරිපත් කිරීම සඳහා අප වෙත ප්‍රශ්න 12ක ප්‍රමාණයක් ලැබී තිබෙනවා. එම ප්‍රශ්න ඔබ වහන්සේට ඉදිරිපත් කිරීමට අපට අවසර. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්ස. සක්මනේදී වම දකුණ ලෙස මෙනෙහි කෙලිමි. එම සිතෙහි එම සිතෙහි තිබෙන පිරිසිදු ගතියත් කාම අරමුණකදී තිබෙන දවන, තවන ගතියත් ආතතියත් නිරීක්ෂණය කළෙමි. මෙසේ වර්තමානයේ සිහිය පැවැත්වීමේදී ඊ타මත් ප්‍රීතියක් හට ගැනිනි. පියවරෙන් පියවර ජව සම්පන්න ගතියක් සිතට දැනින. පර්යංකයේදීත් මෙලෙසම පිම්බීම හැකිලිම කෙරෙහි සිත පැවැත්වීමේදී සක්මනේදීමෙන් ප්‍රීතියක් හට ගැනින. එකවර පිම්බීම් හැකිලීම් 10ක් පමණ නිරීක්ෂණය කළ හැක. ඔබ වහන්සේ ඔබ වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි. ඔයක ඇත්තටම මේ කවුරු උත්සාහ කරත් හරි ගිය වෙලාවේදී සතිය පිහිටුපු වෙලාවේ ඔය තියෙන ඔක්කොම නැති බැරිකම් හීනමාන ඔක්කොම කපාගෙන එනකොට පුදුම ප්‍රීතියක් ඇති වෙනවා. ඒකට එන්න දැන් දවස් හතරක් ගිහිල්ලා තියෙනවා. එහෙම තමයි අපි පටන් අරගෙන මුල් දවස්වල හරිම කම්මැලි එපා වෙනවා. ඔය කාදරේ ආපු දවසේ මේ නිර්ආමෂ ප්‍රීතිය කියන එක නිර්මල කව මේකට බුදුරජාණන් වහන්සේ අක්ෂේමයේ කියන වචනේත් පාවිච්චි කරනවා. අශෝකං විරජං ඛේමං ඒතම් මංගල මුතුම. උතුම්ම මංගලයේ ඉතින්සා උත්සාහ කරන කෙනා කවදා හරි ඔකට යනවා. ඉතින් අපි සතුටු වෙමු. හොඳ වාර්තාවක් ඉදිරිපත් කරුවයි කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ පසුගිය ධර්මදේශනයකදී ඔබ වහන්සේ විසින් ආනත්තරීය පාප කර්මය සිදුවත් සතිමත් වීමෙන් ආත්ම දෙක තුනකදී වද දුබල කළ හැකි බවත් සඳහන් කළ බව වැටහුණි. කරුණාකර ඒ තවදුරටත් පැහැදිලි කර දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේ සුවපත් වේවා. ඔය තමයි අජාසත් රජුරවඬ උනේ. අජාසත් රජුරෝ නරකය අසෝකරපු නිසා තමන්ගේ පියමහ රජුරෝ සෝවන් වෙච්ච උත්මේ වද දීලා මැරුවා. පස්සේ හැබැයි තේරලා ਸਰවචනස් ළඟට ගියාට පස්සේ ඉතින් ਸਰවචනාංශේ මතක් කරා ඔయిత වැඩි කරන්න බෑ මේ ආත්මය. හැබැයි ඊට පස්සේ මුළු ශාසනයම කරන් තියෙන ලොකුම ඒ ධර්ම සංගායනාව ඇති කරලා මාස ගාණකට සංඝයාට කණ්ඩ බොණ්ඩ ඉන්න ඔක්කොම හදලා දුන්නා. නමුත් ආ මාර්ග බලයක් ලබා ගන්න බැරි වුණා අනන්තරිය අකුසල කර්ම නිසා. නමුත් ඒ මේ ආත්මදී උපතවාගත සතිය මේ තාත්ත මරලා ආනන්තරය අකුසල කරලත් ශාසනය කඳුරන ගියොත් ඊගාව ආත්මෙට ඒක බලපන්නේ නැහැ. ඊගා ආත්මෙදී ආය මොලක ඉඳලා කරගෙන යන්න පුළුවන්. ඉතින් අපිට ඇත්තටම අපි පව් කරලා නැතුව නෑ. නමුත් අපි නිතරම දවස් 30ෙම සතිය නැත්තම් කරපු පව් සමාදන් වීමයි කරන්නේ. ඒකට කියනවා අකුසල සමාපatti කියලා. ඉතින් දිගටම අපායමයි. වැඩිම කරපු වැරදි ගැන කල්පනා කරගෙන. නමුත් ඒසියේදී එක පියවරක් දෙකක් හුස්මක් දෙකක් සතියෙන් ගන්නවනම් තේනවා ඒ කොච්චර ಜಾති කරලා තිබ්බත් ඊට වැඩිය අද පියවර ටිකක් සතියෙන් තියාන පුළුවන් හුස්ම ටිකක් සතියෙන් ගන්න පුළුවන් කියලා අර ඉන්න කාලෙම අර අකුසල් සමාපatti කරන්නේ නැතුව අනුන් කරන වැරදි බලන්නත් එපා අනුන්ට කතා කරන්නත් එපා තමන් කරපු වැරදි කල්පනා කරන්නත් එපා මෙච්චර වටන සාසන ඇතිලා ඒකට හිතියොදෝදා හිටියොත් ආනන්තරිය අකුසල කර්මයක් නොවේ නම් සග්ගන්තර මග්ගන්තර අයින් කරන්න පුළුවන්. ස්වර්ග ගමන හෝ මාර්ගය අවබෝධ කිරීමේ ඥානෙ සතිය නැතුව හිරියනම් අකුසල සමාපatti හරහා කරන ලද පව් නැවත නැවත සිහිපත් කිරීම දරුණු අකුසලයක් ඒක. බෞද්ධය තමයි වැඩිම කරන්නේ. ඒ නිසා සතිය ගියාට පස්සේ හරි දේ කරලා හරි දේ සමාදන් වෙමින් පුරුදු වෙනකොට විතරමයි අකුසල සමාපatti නතර වෙන්නේ. ඒ විකල්පයක් නැත්නම් වැඩි අකුසල සමාපatti වෙනවා. ඉතින් අකුසලයේ ආනන්තරය අකුසල කර්මයක් වුණත් එක ආත්මයයි බලපාන. අපි පුංචි කාලේ මට අම්මා කියනවා මේ දේවදත්ත වෙච්චර බුදුරජාණන් වහන්සේට ගල් පෙරලලා දුනු වායු මෙහෙवला නාලගිරිය තමයි වට කවදා හරි යටිස්සර කියලා මහා පසේ බුදුරජාණන් වහන්සේ නමක් වෙනවා කිය. මට හිතෙනවා හරිම අසාධාරණයි කියලා. මේ අපි බුදුහමරට ගල් පෙරලා එයත් බුදු වෙනවලු පස්සේ. වෙනවලු. අපි හිතුවට ওই නරක මිනිස්සු කිසිම කෙනෙක් නරක නැහැ. ඒ මිනිස්සු නරකට බලන අපේ නරක නිසා අපි මිනිස්සුගේ පව් සමාදන් වෙනවා. අපිටත් ඊට පස්සේ නරකයි. ඒ නරකිනේ ඕන දෙයක් කරගත්තා. ඒ තමයි සක්මන් කරන්න. තමයි පරියන්කයට යන්න. එතකොට ඒක සමාදන් වෙච්ච වෙලාවේ තමයි සජීවී ශාසනය එහෙම නැත්නම් ශාසන සම්පත්තියක් එහෙම නැත්නම් අපිට ධර්ම රසාවක් කියලා ලැබෙන එතන විතරයි. ඒ නිසා අනන්තරිය අකුසල කර්ම කරත් සත්‍ය පිළිතුරු වෙන බාධාවකුත් නැහැ. සතිය පිහිටි මිශ්‍රයන් තියාගෙන බලන්න බැරිත් නැහැ. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස මා ඔබ වහන්සේගේ උපදෙස් පරිදි වසරකට ආසන්න කාලයක සිට භාවනා කරන යෝගීෙක්මි. සක්මන් භාවනාවේ සිට පර්යංකයට වාඩි වූ පසු සිත ඉක්මනින් එකඟ වේ. සිත හිස් තැනකට ගිය පසු ඒ දෙස සතියෙන් බලා සිටිමි. වරින් වර ශරීරයේ ධාතු ගුණ ප්‍රකට වේ. නැවත හිස් තැනකට යයි. මෙසේ සිටින සමහර අවස්ථාවලදී කිසිවක් නොදන්නා අවස්ථාවකට පත්වේ. එය නිନ୍ଦ යාමක් නොවේ. නැවතත් පෙර ආයුරින්ම භාවනාව කරගෙන යාමටද පුළුවන්. මේ භාවනාවේ වරදක්ද නොදනිමි. මේ පිළිබඳව උපදෙස් ලබා දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ නිර්වාණය අවබෝධ වේවා. මේ විදිහට භාවනා කරනකොට ඒ හිස්තනක් නොදැන තනක් අහුවෙනවා කියලා දැනගත්ත කෙනෙකුට කියන්න පුළුවන් ප්‍රස්වාසය ඉවරුනාට පස්සේ අනිවාර්යයෙන්ම හිස්තනට ගිහිල්ලා තමයි ආස්වාසය පටන් ගන්න. ආස්වාසයේ අවසානයේ බැලුවොත් අනිවාර්යයෙන්ම හිස්තනට ගිහිල්ලා තමයි ප්‍රස්වාසය පටන් ගන්න. ඉතින් අපේ තියෙන අර ඔලොමලක තියෙන නිසා අපිට ඒක අහුවෙන්නේ නැහැ. ඒ නිසා හැම හුස්මක් හුස්ම දෙකක් අතර මැදම නිවන තියෙනවා. හැම සද්ද දෙකක් අතර මැදම නිවන තියෙනවා. හැම හිතවිලි දෙකක් අතර වැදම නිවන තියෙනවා. ඉතින් වර මතු පිට යන කෙනාට එහෙම ගැඹුරකට බැහිමක් වෙන්නේ නැහැ. ඒ නිසා යම් තැනක මේ හිස්තන එනතන් දෙක අතර තියෙන පරිච්ඡින්න අවකාශය දැක්කනම් මුතුට හුස්මක් වෙනකම් බලන්න. ඒක උගන්වන්නේ අපි පොඩි ළමයින්ට උගන්වන්නේ අපි ළඟ තියෙන රින්ගින් බෝල් කියලා එකක්. පිත්තල පාත්‍රයක්. ළමයින්ට පොඩ්ඩක් නිස්සද්ද වෙන්න කියලා ඒක ටිකක් ගහනවා. ගහපම එන්න ලොකු සද්දයක් කියලා සම්පූර්ණ ඉවරනකම් යනවා. ඉතින් ළමයෙකුට කියනවා පන්තියටම කියනවා මේ ශබ්දේ අවසානයේ අහන්නේ කියලා. අහන්න බෑ මොකද ළමයි කතා කරන්නේ. එහෙම බෑ ඉඳලා ඉවර වෙනකම් අහන්න කියලා හිටපුවාම දෙවෙනි සැරේ විතර ගහන්න ඒ ළමයි ටික එහෙම ගල්පිලිම වගේ අර සද්ද ඉවරෙන් දැන අහනවා. ඊට පස්සේ කියනවා කොල කැලක් අරගෙන ලියන්න කියලා සද්ද ඉවරනකොට අහන අත්දැකීම් මොන වගේ එකක්ද කියලා. හරි පුදුම ලස්සන වචන වලින් ළමයි විස්තර කරනවා. Nirodhe දකින්න ඇති, ක්ෂය වීම දකින්න ඇති. ඉතින් වැඩි හිටියන්න කියන්න තියෙන්නේ මේ ලෝකේ පහළ වෙච්ච හොඳම විද්‍යා මේ සංගීතඥය තමයි බීතෝවන් කියන්නේ. බීතෝවන්ගේ number 6 මං හිතන්නේ සිම්පෝසියම් එක පැස්ටෝරියල් මියුසික් කියලා. ඒ පැස්ටෝරියල් මියුසික් වල ලස්සන රිද්ම් එකට මුළු සභාවම ගන්න. ඒක නිකන් වර්ධ්‍ය වස්තුවේ ගැස්ම වගේ. ගෙනල්ලා ගෙනල්ලා ගෙනල්ලා සද්දයක් නැති තැනටම ගෙටිනවා. ගෙනල්ලා පොඩ්ඩක් කළා ඉඳලා ආ හිමීට සද්දකින් පටන් ගන්නවා. ඒ මුළු CD එකේම හොඳම කැලේ තමයි සද්ද නැති වෙලාව. ඒක බිතෝවෙන් කරන එක නෙවෙයි. බිතෝන් කරන ලොකු සද්ද කරලා පුංචිම සද්ද කරලා සද්ද නැතුව නිස්සද්ද කරලා ඉන්නවා. ඉන්නකොට තමයි Tamanට අහුම්කම් දෙනවා. එච්චර ලෝකේ හොඳම සංගීතේ. අපි දෙන්නේ එකතු වුණොත් බලන කතාවනේ. ඉතින් කොහෙද නිස්සද්ද භාවයක් හම්බෙන්නේ? ඒක නිසා ඒ හුස්මයක් විරණ බලනකොට පිම්බීම හැකිනීමක් කරන බලනකොට ඇහිච්ච සද්දයක් කරන බලනකොට හැම එකක්ම ඊගායක පටන් ගන්න ඉස්සලා හිතනක් තියෙනවා. ඒකට කියන්නේ පරිච්ඡින්න අවකාශය කියලා. ඒක තමයි ඔය නාම රූප පරිච්ඡේද ඥානය කියලා කියන්නේ දෙක වෙන් කර ගැනීම. ඒකට රිඩක්ෂනිසම් කියලා කියනවා. ඒක තමයි බුදුජානනාන්දගේ පුදුමාකාර නිෂ්පාදනයක්. ඔය ඕන දෙයක් පැලිරි තියෙනවා. අතරමැද පූට්ටුවේ පැලිරි තියෙනවා. අපි බයයි ඒක දකින්න. මන්ත් ඒක දැක්කනම් පේනවා පළහිරි තමයි ගොඩක් තියෙන්නේ දේට වැඩිය. ඒ නිසා කොයි වෙලාවකරි බහනා ඒකට ගිහලා උඟ දෙනකොට එතෙන්ට යනට පිස්සු හැදෙනවා, බය වෙනවා, නූල් බඳිනවා, අප නූල් දානවා. කලබල මොකද අර දෙදරන බව දෙදරනවා දකින්නකොට නමුත් පිං ඇති කෙනෙකුට නම් සත්පුරුෂයෙකුට නම් තේනවා ඒක තමයි පෙන්වන්න හදන්නේ බුදුහාම කියලා. ඒක බල්ලා පුරුදු වුණාට පස්සේ පේනවා. එතන හම්බ වෙන සැපේට කියන්නේ අනින්ද්‍රිය ප්‍රතිබද්ධ සැපක්. ඇහෙන් කනෙන් දිවෙන් නාසයෙන් කයෙන් නෙවෙයි රූපකේ සද්දකෙන් ගන්ධකෙන් රසයෙන් නෙවෙයි මොනවත් නැතිකම ඒකට බුදුරජාන් වහන්සේ සඳහන් කරන්නේ විවේකජම් පීතිසුඛ විවේකයෙන් හටගත්තා වූ පීතිසුඛේ ඒකටම කියනවා නිරාමිෂ සුඛේ කිය. ඒක මිනිසෙකුට හිතා ගන්නවත් බැරි තරම්. මොකද මිනිස්සු මේ කාමක ලාමක දේවල් වලට ගැලිලා අර විවේකයට එනකොට වෙන්නේ පාළුයි, කම්මැලි, ඍජුමතයි කියන. ඒ නිසා මේක හොයන්න, මේක අල්ලන්න බලන්න, අල්ලන්න වෙනකොට හුදකලාව අවශ්‍ය වෙනවා. විවේකී අවශ්‍ය වෙනවා. එහෙම පුරුදු වුණාට පස්සේ සෙනඟ මැද හිටියත් Tamanට අවශ්‍ය වෙලාවක අර හිස්තැන්ට යා ගන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒතර සෙනඟේ හිටියත් Taman කොඩි ගහක් අර හිටියත්, ගෙන්ද කම්පලේ හිටියත් භාවනා කරන්න පුළුවන් තත්ත්වෙ නේ ඒක අමාරුයි. ඒක එකක් පස්සේ ඉන්නේ. නමුත් ඒක එන්නේ අර විවේක තනක ඉඳලා ඒ විවේකය ඒ අතරමැද හිදැස දකින්න පුරුදු වෙච්ච එක ඕක තමයි අද ක්වොන්ටම් ෆිසික්ස් වලට වෙලා තියෙන්නේ. නිව්ටෝනියන් ෆිසික්ස් ඉවරයි. හැම එකක් අතරමැද තියෙන හිස්තැනට ගියා. ගියාට පස්සේ ෆිසික්ස් වලට දෙයියන් පිටයි. ෆිසික්ස් නෑ දැන්. බුදුරජාණන්සේ දේශනා කර අවුරුදු 2600 ඉස්සල්ලා ඒකත් යෝගාවචරයවක තේරුම් ගන්න දවස් 3-4 තේරුම් ගන්න පුළුවන්. හැබැයි හොඳට කමටහන අහගෙන ඉන්න ඕනේ, කමටහන වඩන්න ඕනේ, ඒකල කමටහන වඩලා ප්‍රකාශ කරන දැනගන්න. එතකොට තීතෑගේ ඕට මේ මෛත්‍රී බුදු ආනුකම් දැකලා ඉන්න එනකන් ඉඳලා දකින්න දෙයක් නැහැ. කරන්න පුළුවන් දේ. හැබැයි මේක නෙවෙයි නිවන කියන්නේ. මේක නිවනට යනකොට අතරමඟදී හම්බෙන අරූප නැත්නම් සූක්ෂම රූප ලෝකේ ඉතින් ඒක දන්නේ නැත්නම් අපිට තියෙන්නේ කාමේ තමයි. ඉන්ද්‍රිය බද්ධ දේ තමයි. එහෙම නැත්නම් මේ ආමිෂේ තමයි. ආමිෂය තමයි රණ්ඩු දරුවල් බෙදිලි කැපිලි කට්ටිවාද තියෙන්නේ. මෙතෙන් ගියාට පස්සේ කිසිම කට්ටිවාදයක් නැහැ. ඒ නිසා පුළුවන් තරම් තමන්ට තමන් ප්‍රිය නම් තමන්ට තමන් හිතසුව සලසනවා නම් තමන්ට තමන් අත්ත කුසලයේ සලසනවා නම් මෙන්න මේක පුරුදු කරගන්න. ඒක ලොකු සාන්තියක්. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. පරයන්ක භාවනාව දීර්ඝ සක්මනකට පසු පරයන්කේ වාඩි වුනිමි. ඊටමත් කෙටි කලකින් උදරයේ පිම්බීම හැකිලිම ප්‍රකට වුනි. පිම්බීම හැකිලිම ක්‍රමයෙන් ඊතා සියුම්ව නොදැනී ගියේය. සිත අරමුණකින් තොරවම සතිමත්ය. හිටි හැටියේම මෙම තත්වයෙන් මිදුනි. එනම් සිතවිලි ප්‍රවාහයක් පැමිණෙන අයුරු දුටුහිිනි. මම නිහඬවම බලා සිටියෙමි. පුදුමාකාර අයුරින් සිතේ කතාව නතර වී ඇති බවක් දැනුනි. සතිමත්ව සිතේ කතාවෙන් තොරව සිටින විට සිතවිලි පැමිණියත් එම සිතවිලි ඔස්සේ සිත ගමන් නොකරන ආකාරයේ ආකාරය නිරීක්ෂණය කළ හැකි වුණි. මෙසේ නිදහස් සිතවිලි වලට යාමට හැරීම තුලින් පුදුම සහගත ලෙසින් කායික මෙන්ම මානසිකවද විශාල සැහැල්ලුවක් ඇති බව දැනුනි. මම තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව සමාවන මට තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව බලවත් විය. මෙයින් මෙපමණ ශාන්ති ස්වභාවයක් ලැබුණි නම් සියල්ලෙන් මිදුනෙන් නම් කොපමණ සුවයක් ඇද්දයි සිතුනි. නැවත සිත පැටලෙන අයුරු දුටුහෙයින් සියුම්ම දැනෙන පිම්බෙන හැකිලෙන හැකිලීම වෙත සිත යොමු කෙලිමි. නැවතද සිත පෙර පරිදිම සිතේ කතාවෙන් තොරව සතමත්ව යන සිතවිලි දෙස බලා සිටියෙමි. විවිධ වූ වේදනාවන්ද ඇති වුනි. එයද ගණන් නොගෙන සිටියෙමි. ඇතැම් විට සිතවිලිද ඇතැම් විට වේදනාවන්ද මාරුවෙන් මාරුවට දැක ගැනීමට හැකි වුනි. මෙම සිතවිලි හෝ වේදනාවක් ඇතැම් විට සිත ග්‍රහණය කරගනි. එවිටම සතිය මගින් තණ්හාවක් ඇති වුණ බව පෙන්වා දෙයි. එවිට ඉබේමින් මිදීමත් නැවත නිහඬව බලා සිටීමටත් හැකි වේ. සක්මන් භාවනාව පරයන්කයෙන් මිදී සක්මනට එන අතරතුරදී පරයන්කයේදී පැවැත් වූ සිහිය දිගටම රැඳී තිබිනි. එබැවින් සක්මන අනායාස කරවිය. සක්මන් කරන බව හොඳටම දනි. සිතවිලි පැමිණේ. නමුත් ඒවා ඇවිත්‍යයි. පරයන්කයට වඩා සක්මනේදී සිත අරමුණු හා පැටලෙන අවස්ථා වැඩි වේ. සිත අරමුණක පැටලී ඇති බව සිත දනි. එම අරමුණ තුලද සිහිය පැතිරී තිබේ. නමුත් කුමක්දෝ හේතුවක් නිසා එම අරමුණු බදාගෙන සිටින බැවින් කලබල නොවි ඔහේ සිටිමි. මද වේලාවකින් නැවත ඉන් මිදී ස්වභාවික සක්මනට සිත යොමු වේ. දෛනික කටයුතු. සක්මනින් හා පාරයන්කේන අනතුරුවද යනේන විට ආහාර ගන්නා විටද අනෙකුත් පිරිසිදු කිරීම ආදී සිදු කරන විටද එම ක්‍රියාවට සිත යොමු කළ හැකිය. ඇතැම් විට ක්‍රියාවන්ට අමතරව සිතවිලිද හඳුනාගත හැකිය. සිතේ කතාව අඩු කිරීම තුළින් සෑම ඉරියව්වක් තුලදීම පුදුමාකාර විවේකයක් ඇති වෙන බව වටහා ගතිමි. මෙසේ සිතේ කතාව හඳුනා ගැනීමත් ඉන් මිදීමටත් බලවත් වූ වෙහසක් මුලදීගත් නමුත් ඊයේ ධර්මදේශනාවෙන් අනතුරුව ඉන් ඊටමත් පහසු වුනි. මුලදී වෙහෙස කර වූ ඒ දෙයම අද විනෝදජනක දෙයක් ලෙස මට හැඟියයි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පන්නිය සැලසී උතුම් වූ නිවනින්ම සැනසේවා. අතිරිත ධර්මදේශනාවෙන් නෙවෙයි අර කලින් ගත්ත ප්‍රයත්නේ නිසා හිත එළඹිලා පෙළඹිලා සූදානම් වෙලා තියෙනවා. ඒකට ධර්මදේශනාවත් හේතු භූත වෙනවා. ඒකක හේතුවකින් කවදාකවත් වගේ ඵලයක් ලැබෙන්නේ නැහැ. හේතු රාශියක් වෙන්නේ. ඉතින් අපි රහසන් හේතු අරගෙන ස්තුති කරනවා. ඉතින් මේකට බොහොම සරල වැඩක් කියනවා. මේක අත්හදා බලන්න ඕන කෙනෙකුට කඳු මුදනකට හරි තනනිලකට හරි ගිහිල්ලා වැදුරක් කෙල්ල උඩු බැලෙන් බුදිය ගන්න කියනවා. බලලා අහස දිහා බලන්න කියනවා. එතකොට නිල් අහසි බලාකුළු පාවෙන. මේ බලාකුළු එන වෙලාවට අහස පේන්නේ නැහැ. නමුත් කවදාකවත් බලාකුළුකින් අහස වහන්නත් බෑ. බලාකුළුකින් අහස කෙලසන්නත් බෑ. අහස තියෙන්නේ ගව් ගානක් ඈත. මේ බලාකුළු තියෙන්නේ බොහෝම ආසන්නේ. මේ හිතවිලි සහ හිත කියන දේ කොයි වගේ. මොන හිතවිල්ල ආවත් හිත කෙලෙසෙන්නෙම නැහැ. අපි හිතනවා කෙලෙසෙනවායි. ඉතින් කෙලෙසෙනවා කිව්වොත් කෙලෙසෙනවා. ඒ නිසා කොච්චර කළුවලා කළුව ආවත් සුදුවලා කළුව ආවත් අහස කද්දාවත් කෙලෙසෙන්නේ නැහැ. අපි හිතමු ඊට පායලා තියෙන වෙලාව නැත්නම් හඳ පායලා තියෙන වෙලාවක අපිට පේනවා ලකුණෙන් හිත ඉර වැහිලා යනවා. ඉර නැති වෙන්නේ නැහැ. බලාකුළු ගියාට පස්සේ ඉර පායනවා. හඳ වහන්නත් බෑ බලාකුළු ගෙන. ඉතින් මේ බලාකුළු අල්ලගෙන ජීවත් වෙන එක තමයි මේ සාමාන්‍ය අපි මේ ගත කරන උදී ජන ජීවිතය. අපිට හිතකවත් නැහැ ඊට වහා ඇතුළ අර අජට අවකාශයේ තියෙන මේ පීචුරු ගතිය අපි සමාදම් වෙන්නේ නැහැ. සමාදම් වුණොත් තේරෙනවා මේ බලාකුළුකින් අහසට මොනව කරන්නද මේ. එකම බලාකුළක්වත් හිටින්නෙත් නැහැ. ඒව යනවා. ඒ නිසා බලාකුළු කියන්නේ හිතනම් හිතවිලි කියලා කියන්නේ අහස කියන්නේ හිතනම් හිතවිලි කියන්නේ බලාකුළු නම් බලාකුළු නටණ්ඩයි. නට බලන්න කවදාකවත් බලාකුළුෙන් අහස කෙලෙසෙන්නේ නැහැ. කොච්චර වතුර වැටුණත් නෙළුම්කොළේට නෙළුම්කොළේ උඩ තිබ්බම නෙළුම්කොළේ ගෑවෙන්නේ නැහැ. අන්න ඒ බව තේරුම් අරගෙන මේ හිතක manussකමක වර්තමාන මොහොතක අප්‍රමාදික තියෙන අසීමිත පිරිසුදුකම දැනගත්තොත් මේ හිතවිල්ලක් ඇවිල්ලා මේ සද්දයක් ඇවිල්ලා මේ වේදනාවක් කියලා මොනෝ කරන්නේ ඔය තායිලන්තේ හිටපු අපේ බුද්ධදාස කියන හාමුදුරුවෝ කියනවා පරණ චිත්‍රපට ශාලාවට ගිහලා බලන්නයි කියලා. ඒ සද් ආලෝක වේගයක් ඇවිල්ලා තිරේට වැටුණාට පස්සේ තිරේ විවිධ ජවනිකා ගේනවා. ඉතින් ඒක ගිනි කන්දක් පෙන්වනවා කියලා තිරේ පිච්චෙනවද කියලා. දියැල්ලක් පෙන්වනවා කියලා තිරේ පෙන්ගෙනවද? නෑ. අපි කවදාවත් තිරේ දිහා බලන්නේ නැහැ. අපි බලන්නේ මේ පෙන්නන ජවනිකාව දිහා. අපි බලන්නේ මේ රූපය ඇවිල්ලා වැදිලා කොල්ල පස්සේ කෙල්ල යනවා මල් ගහ වටේ අරගෙනවා සිංහල සින්දුවක් කියනවා ඉංග්‍රීසි සින්දුවක් කියනවා පිස්සුනේ ගෙලින්නේ. කවදාරි තිරේ දිහා බලයිද නම් ওই තිරේට ශෝකාන්තයක් පෙන්වවම් මොකෝ දුක්ඛාන්තයක් පෙන්වවම් මොකෝ. අපිට බෑ අපිට කොල්ලට කවුරු හරි දුෂ්ටය ඇවිල්ලා වුණාර කිව්වොත් අපිටත් ගලකින් ගන්න. ඒ තරම් පිස්සු ලෝකයක් තියෙන්නේ මේ චිත්‍රපටිය කොච්චර පුංචි ආලෝක සංඥාවද අපි නටවන්නේ කියලා බැලුවොත් අපි චිත්‍රපටි බලලා එළියට අඬා අඬා එළියට එන්නේ. එහෙම නැත්නම් එන සන්තෝෂෙන් වීරය අර අරක ඉන්න වීරය වෙලා අපි. පිස්සු කියන්නේ එතකොට අර tire දිහා බලන් ඉගෙන ගත්තොත් මේ චිත්‍රපටි කියන්නේ මොන විකාරයක්ද කියලා හිතෙනවා. ඒ නිසා කැන්වස් එක බලන්න චිත්‍ර බලන්න නැතුව චිත්‍ර බැලුවට කමන්නේ නැහැ. චිත්‍රපටියේ මේ නටන චිත්‍ර මේ පුංචි ඡායාවෙන් අපි කොච්චර නටනවද කියලා බලන්න tire වෙනස් වෙන්න හැටි බලන්න. නානා විකාර කැටිති වලාකුළු දූලි වලාකුළු සුදු කළු වලාකුළු ගියාට අහස කෙලසෙන්නේ නැහැ. ඒ නිසා කවුරු මොන පාපේ කෙරුවත් හැදෙන්න ඕන නම් manussත්ත්වයේ කෙලසෙන්නේ නැහැ. ඕන වෙලාවක අඟුලි වාටුලත් නිවන් දකින්න පුළුවන්. අඩු ගන්න අඟුලි මාන පැත්තක තියන්නකෝ. මේ Taman හම්බෙච්ච manussත්ත්ව ප්‍රතිලාභේ. මේක දැක්කනම් පේනවා manussකමම උත්තරීතර දෙයක් නේ. ඒක හරියට අහකාසේ වගේනේ. අපි මේ බලාකුළු දිහා බලාගෙන මේ කතන්දර ගොතන්නේ. අයිතික වෙන් කරලා පෙන්නන පොඩ්ඩකට භාවනාවේදී ඒත් සමහරු බලාකුළු සමාදන් වෙනවා සමහරු අහස සමාදන් වෙනවා. කියන්නේ බුදුහාමුදුරුවෝ පිසු අහස සමාදන් වෙන්න ඒක తాවකාලිකව වහන බලාකුළු ගැන එච්චරම පිටතරතර ගන්න එපා. හැකි තාක් දුරට සතිමත් වෙලා තමන්ගේ මූල කර්මස්ථානයේ හිත යොදන්න. එතකොට අපිට බලාකුළු වෙනකොට විකල්පයක් හොයා ගන්න පුළුවන්. අපි කොහොටත් යන් ඊගා ප්‍රශ්න තමයි දාන්නේ. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස මේ මාගේ දෙවන කමටහන් වார்த்தාවයි පරයන්ක භාවනාව මම නාසිකාග්‍රයෙන් හුස්ම ඇතුළුවීම පිටවීම බලා සිටීමි ටික වේලාවකදී මෙම හුස්ම රැල්ල නාසිකාග්‍රයෙන් ඇතුළු වී උගුරෙන් ගොස් උදරේ හැපි නැවත නාසිකාග්‍රයෙන් පිටවන බව දැනේ මේ අවස්ථාවේදී උදරයේ පිම්බීම හැකිලීමත් සිදුවන බව දැනේ ස්වාමීන් වහන්ස කරුණාවෙන් පහදා දෙන්න මෙම දිගට යන හුස්ම රැල්ල බැලීම වැරදිද? නාසිකාග්‍රයට පමණක් සිත යොමු කළ යුතුයද? දොරටු පාලකයෙකු මි. ඇතැම් අවස්ථාවල භාවනා කරන විට පැය 1 හෝ 1හමාරක් හොඳින් සිත තැන්පත් කරගෙන එක්තැන් කරගෙන සිටිය හැක. බොහෝ අවස්ථාවල සිත එක්තැන් කිරීම අමාරුය. කඩින් කඩ සිතුවිලි බාධා ඇතිවේ. සිත විසිරී යයි. මේ විට මට මා ගැනම ද්වේෂ ඇතිවේ. මෙවිටද මට මමම අවවාද කරගනිමි. සිත සංසුන් කරගනිමි. ස්වාමීන් වහන්ස මේවාට පිළියම් කරුණාවෙන් පහදා දෙන්න. ඔබ වහන්සේට දීර්ඝායුෂත් නිදුක් නිරෝගී සුවයත් ප්‍රාර්ථනා කරමි. ඔය යම් වෙලාවක Tamanට අවශ්‍ය නම් මේ සතිය හරහා ඒකෝදි භාවේ නැත්නම් ඒකාග්‍ර භාවේ නැත්නම් තැම්පත් වීම එහෙම නැත්නම් පස්සම්බණය එක තැනක හිත තියා තබා ගැනීමේ වටිනාකමක් තියෙනවා. එතකොට අපි ඊට යොදන්න ඕනේ එකම දෙයකට ඒක සාර්ථක වෙනකොට අර දඟලන හිත එකතෙන් වෙනවා. නම් සතියේ ක්‍රියාකාරකම් ඒකෝදි භාවයටම සීමා වෙලා නැහැ. සමාධියටම සීමා වෙලා නැහැ. Tamanට ඕනේ නම් හිත පිළිබඳ සැකයක් නැත්නම් ඕන නටන්න අරින්න පුළුවන්. ඥාසිකාග්‍රේ වදිනවා, උගුරේ වදිනවා, පල්ලෙහාට යනවා, පපුවේ වදිනවා, ඊට පස්සේ ආය උඩට එනවා, යනවා. එතකොට ඒ මුළු ක්‍රියාවලිය බලන්න බුල හැබැයි යම් හේකින් මේ ලියන එකකට වගේ සැකයක් තියෙනවා නම් ද්වේෂය එනවා නම් හොඳ වැඩේ තමයි එක තැනක හිත තියෙන එක. නාසිකාග්‍රේ. සමහරුන්ට ඒක උග්‍රේ වදින තැන තියෙනවා ඒත් ප්‍රශ්නයක් නෑ. තව සමහරෙකුට හෘද මේ උදරච්ඡදයේ හෙල්ලෙනවා තේන මොකක් කර ගන්න එක තැනක තියන්නේ. එතකොට වෙන්නේ අර උගාත්ත නැවිදින හිත එක තැනකට ගන්න එක. ඒක හැබැයි සතියේ ඒක විතරක් නෙවෙයි සති ගොඩාක් වැඩ කරතයි. කුලං වදින එක සම්පූර්ණ පද්ධතිය බලන්නත් පුළුවන්. නමුත් සාමාන්‍ය තේරවාදී ක්‍රමේදී කියනවා එක තැනක හිත තබා ගැනීම කරන්න මොකද මුලදී ඒකෝදි භාවයක් ඒකාග්‍ර භාවයක් අවශ්‍ය නිසා. ඒ කියනවනම් හරියට මේ ඔපරේෂන් එකක් කරන්න ඉස්සෙල්ලා ලෙඩා තීන නැති කරගත්තොත් ලේසි. ඒතකොට ලෙඩාගෙන් කරදරෙන්නේ නැහනේ. හැබැයි ටෝටල් ඇනස්තීසියා දෙනවට මේ ලෝකල් ඇනස්තීසියා දෙන්න පුළුවන්. ඒක ඒ කැලල විතරක් හිරි වැටලා කරන්න පුළුවන්. දත් ගලවන කරන්නේ එහෙමයි. යුද බිමේදී ඇනස්තීසියා නැහැ ගත්ත කැපුවා. කපන්නේ කුඩාරමේ බෑෆුඩ් ડોක්ටර්ස්ලා තමයි වැඩේ දෙන්නේ. ඉතින් ඒ වගේ ක්‍රම තුනක් තියෙනවා මේක. සාමාන්‍ය වෛද්‍ය විද්‍යාව දෙන්නේ නැහැ. ඇනස්තයිස් කරන්නේ නැතුව, ඩිස්ඉන්ෆෙක්ට් කරන්නේ නැතුව, තියටර් එකට ගන්න නැතුව. යුද බිමේ ඕක කර කර ඉන්න බෑ. ඊට බේර ගන්න ඕන නම් ගත්තා ඒ කැල්ල කපලා දැම්මා. ඊට පස්සේ වාට්ටුවට අරිනවා ඌව තුවාලේ හනිප නොවේ. ඒක උඩ අර කැලේ ගිහිල්ලා හැබැයි ලෙඩ බේරනවා. ඒ වගේ සතිය පුදුමාකාර ක්‍රියාකාරකම් වගේ තියෙනවා. හැබැයි මේකේ නගේ යටි හිතේ අනියම් ප්‍රේම සම්බන්ධයක් තියෙනවා සමාධියට. ඉතින් එතකොට නම් අර ඒක තහඬ ඒ දෙයදීම කරන්න. හැබැයි සතියේ ක්‍රියාකාරකම් ඒකට විතරක් සීමා වෙලා නැහැ. සතියේ තියෙනවා width and the depth කියලා එකක්. ගැඹුර බලන්න පුළුවන්, පළල බලන්න පුළුවන්. ගැඹුර බලන්න ඕන නම් එක තැනක හිත තියන්න. එහෙම නැත්නම් සමස්ත නටන දිහා හොඳට නිකන් ලොකු තිරේ පොළොන් තිරේ බලන්න පුළුවන්. හැබැයි අර එකක දණක ඉඳලා පුරුදු කරලා අන්තිමට වෙන්නේ අර පොළොන් තිරේ බලන්න පුරුදු වෙනවා. ඒක තමයි සතිය සමාධියේ ඉඳලා විදර්ශනට හැර වෙනවා කියන්නේ. එක තැනකට පැවිතිච්ච හිත විවිධාංගීකරණය වෙනවා. පුලුල් තිරේ පේන පටන් ගන්නවා. ඒකට මෝරන්න ඕනේ. ඒ වගේම ලෑස්ති වෙලා යන්න ඕනේ. එනිසා අරසකාරීව කියන්න පුළුවන් මේ වගේ කෙනෙකුට එක තැනක තබා ගැනීමෙන් ගොඩක් භවනාව මිහිරි සන්තෝෂයව පනීතෝච කියන එක වෙන්න පුළුවන්. ඒ නිසා අපි එහෙම කියාගෙන යන්න. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. පරයන්ක භාවනාව. ඉරියව්ව තුල සිත පිහිටවීමයි. කාය සංකාරයේ තුනී වී ගිය පසු සියුම් දැනීම් පමණි. කම්මැලිකම දැනේ. බොහෝ විට සිත සංසුන්්‍ය. කම්මැලිකම නිසා ඉරියව් මාරු කර වීරියක්ගෙන නැවත සියුම් දැනීම් තුලම සිටීමට උත්සාහ කරමි. ඇස්සැර බැලීමටද සිතුයේ විනසකටය. පැවතීම එසේමය. වරික චේතනාද ඕමනාවෙන්ම හටගනී. එසේ වුවත් කිසිම චේතනාවක් නොකර ඉරියව්ව තුලම සිහිය පවත්වාගෙන බලා සිටීමටද පුළුවන්. අත්විඳද ඇත. සක්මන් භාවනාව. ගමන් කරන මුළු කය තුලම සිත ඉබේ පැවැත්වෙමින් ගමන් කරන බව දැනුවත්ව ගමන් කරයි. විටෙක පාදවලම සිහිය පිහිටයි. වෙනත් අරමුණක් ආවත් සිහිය සක්මනට පහසුවෙන් ගත හැකි බව ටික කලක සිට දැනී ඇත. සමහර අවස්ථාවල සිටගෙන නිදියගෙන සිටින විටත් හොඳින් ඉරියව්වටම සිහිය පවතී. වැරදි වැරදි හිමින් යන ගමනකි. ඔබ වහන්සේගෙන් ධෛර්ය ඉදිරියේදී පතමි. උතුම් ත්‍රිවිධ රත්නයේ පිහිටයි. ඒ කියන්නේ තමාට වැරදි වැරදි යන ගමනට විතරමයි මේ මේ මුළු සාසනෙම එච්චරයි. මේක සැරේ මෛත්‍රී බුදුන් දැකලා නිවන් දකින්න ගියොත් ඇයෙන කාලයක් අපායින්ද වෙයි. මේ පුළු පුළුවන් වෙලාව ටික ටික ටික ටික කරන්න. මුල් ටික පුදුමාකාර වැරදි ගොඩක් තියෙනවා. ඒකට උපමාවකට දෙන්නේ වැඩි හිටියේ දෙවෙනි භාෂාව ඉගෙන ගන්න හදනවා වගේ. කරන්න දෙයක් නැහැ. ඒක වරද්ද වරද්ද පාවිච්චි කරන්න. කරලා කරලා කරලා කට උරු කරගන්න. ඒක පාවිච්චි කරන්න ලැජ්ජා වුණොත් දෙවෙනි භාෂාව ඉගෙන ගන්න බෑ. පළවෙනි භාෂාවට ඒක නෑ. ඒ නිසා මේ ධර්මයේ තියෙන ගෞරවය, බුදුන් ගෞරවය, සංඝයා ගෞරවය තියාන වැරදුනාට කමන්නේ නෑ. මම මේ පව් කරන්න හදලා නෙවෙයිනේ. ඉගෙන ගන්න හදනවා කියලා අහිංසක වෙලා ළමා මනසක් ඇති කරගෙන ආධුනික මනසක් ගත්තා නම් භාවනා කියන කෙච්චරම අමාරු නෑ. මම මේ විශාල වැඩ පුංචි කරන්න හදනව නෙවෙයි. එහෙම නැත්නම් මේ සහැල්ලු කරන්න හදනව නෙවෙයි. විරියවතෝ පන කිං නාමන සිජ්ජති කියලා සාරිවත්යනාංශය අහනවා වීරියවන්තයාට මහණෙනි මොකද්ද විනිවිදින්න බැරි ඔය බෑ කියන දේ කරගෙන කරගෙන ඉන්නකොට ඉබේම දොර යනවා ඒක නිසා අතාරින්න එපා මානෙමත්ත අභික්කම නතර වෙන්න එපා ඉදිරියටම ඵලයක් ඒක කඩාන කඩාන යන්න ගත්තාම මායයත් බයයි දෙයියොත් බයයි සබහා ධර්මෙත් බයයි අපේ වෙලා තියෙන්නේ අපි කවදාවත් කිසිම දෙයක් එක දිගට කරන්නේ ටිකක් දුර කරලා හති අරිනවා. ආයෙ සලකා බලනවා. ආයෙ ගෙදර යනවා. ඉතින් ඒ නිසා අර අපිම අපේ ශිල්පයට ගරු කරන්නේ නැති ගතිය නිසා අපිට අමාරු. එහෙම නැත්නම් අපිට කිසි දැනුමේ හෝ වීරිය හෝ පිනේ හෝ මොකකවත් අඩුවක් නැහැ. ඒ නිසා එක දිගට එක වැඩක් කරගෙන යන්න බැරි නිසායි සංසාරේ ගත කරන්නේ. ඒක දිගට කරන්න පටන් ගත්තා පස්සේ සෝභා ධර්මේ පවා නතු වෙන්න පටන් අර ගන්නවා. හැබැයි මුලදි නෙවෙයි. ටිකක් කල් කරන්න. ඒ නිසා ඒකට කියන්නේ මන්ත්‍රෝණ ජප කරනවායි කියලා. නැත්තම් සිද්ධි කරනවායි කියලා. නැත්තම් වශී කරනවායි කියලා. ඉතින් මේ Hindu ආගමේ තියෙන ඔක්කොම ටික අපි මේකේ පාවිච්චි කරනවා එකම දේ හැමදාම මේ වෙලාවට භාවනා කරනවා. හැමදාම මේ වෙලාවට සක්මන් කරනවා. කිරුවට පස්සේ මේක නැමිලා එනවා. ඒ නිසා මේ පිට සාධක නැතුව නෙවෙයි. ප්‍රධාන වශයෙන් වැදගත් වෙන්නේ තමයි නැවත නැවත එහිම යෙදවීම. ඒකට අනුපස්සන එහෙම නැත්නම් අනු අනුපස්සන කියලා සඳහන් බලපු දෙයම නැවත නැවත බලන්නේ කිය. ඒ නිසා ඉදිරියේදී පුදුම සාන්තියක් එනවා. අර මුලදී මුලදී පැය ගණන් ගත කරපු එක තප්පරෙන් දෙකේ සිද්ධ වෙන්න හදනකොට හිතෙනවා. හිතෙනවා කාට හරි කියලා දෙන්න. ඒක නම් බෑ. මේ Taman ඉගෙන ගත්තට කාටවත් කියලා දෙන්න ගියාම ආයෙ බිමට බහැලා නොදන්න කෙනෙක් මට්ටමට කියලා දෙනවා. ඒක නිසා කාටද කියලා දීමේ තියෙන පුංචි අර ඉගෙනගත්ත දේ පන්නරේ ලැබීමක්. නැවත ඊට ඉස්සෙල්ලා හොඳට තමන්ට විශ්වාසයෙන්කම් ඉදිරියට යන්න ඔය ගමන තමයි යන්නේ. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. පරයන්ක භාවනාව. හුස්ම රැල්ල දෙසත් පිම්බීම හැකිලිම දෙසත් මෙනෙහි කෙලිමි. හුස්ම රැල්ල ඉබේවනවා දැනුනි. සිතවිලි නැත. මගේ අත් ලිහිල් වෙනවා අත්දැක්කෙමි. තව ටිකක් ඉදිරියටම යමි ලෙස සිතමි. හිස් අවකාශයක් විය. කළුවර තැනක තනින් තන සියුම් විදුලි ඉරි දකිමි. හුස්ම රැල්ලද දකිමි. මුහුණේ කූඹියක යනවා මෙන් දැනුනි. කිසිත් නොකෙලෙමි. වේදනාවක් වේදනාවක් කියා සිතුවෙමි. ඒ ඉන්පස්සේ ඇති නෙවුනි. දකුණු පායේ දණහිස දැඩි වේදනාවක් ඇතිවිය. තව චිත්තයක් දෙකක් බලන්න කියා ඔබ වහන්සේ කියූ දෙය සිහියට නැගුණි. බලා සිටියෙමි. වේදනාවක් වේදනාවක් වේදනාවක් කියා සෙමෙන් සිටුවෙමි. මට මහත් පුදුමයකි සතුටකි. මට වේදනාව සෙමින් සෙමින් නැතිව යන අයුරුත් හුස්ම රැල්ල කැඩි කැඩි යන අයුරුත් එකවර අද්දුටිමි. මෙය මට අලුත්ම අලුත්ය. තවත් බලා සිටිමි. හිස් අවකාශය තුල හදවත කම්පණය වනවා මෙන් දැනුනි. එය කුමක්දැයි නොදැනිමි. බලා සිටිමි. විදුලි පංකාවේ ශබ්දය ඇසේ. බලා සිටිමි. මාව පිටිපස්සට වැටෙන්නට යයි. බලා සිටිමි. මට හුස්ම රැල්ලත් පිම්බීම හැකිලීමත් දැනේ. නිදි නැත. නැවත ශරීර වේදනා ආවේ නැත. පාවෙන සැහැල්ලු වෙනවා අද්දුටිමි. ශබ්ද නිතර ඇසේ. ඇස් ඇරියෙමි. මෙය විනාඩි 45ක අත්දැකීමයි. මම භාවනාව පටන් ගත්තේ මම දැන් මෙතන යයි සිතා. මුළු කයටම මගේ සිතය මෙහෙවීමෙන් පසුවය. මගේ කකුල්, දන කකුලේ උඩ කොටස්, පසුපස, බඩපෙදෙස, පපුව, උරහිස දෙයක් මුහුණයයි කීපවරක් උරහිස දෙසත් මුහුණයයි කීපවරක් සිතීමෙන් පසුව හුස්ම රැල්ල බැලීමි. ඉදිරියට යාමට මඟ කියා දෙන්න. නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. මුද මේක නැවත නැවත කරන්න වර එක හිත අර පුංචි ඒක අරමුණක ඒකාග්‍ර වෙන ගතියක් තියෙනවා ආය මුළු සමස්තයෙන් බලන ගතියක් වෙනවා මුළු කයම ඒක නිකන් මේ හිතේ ස්වභාවයක් එකේ තියෙන හිම නැත්තම් හේතුඵල ධර්මයක් තියෙන්නේ සමස්තය දකින්නකොට මුළු එක බලන්න දඟලවන්නත් එපා හරියට ආස්වාද ප්‍රසආසයේ විස්තර පේනදී සමස්තය බලන්න දඟලන්නත් එපා ඒ දෙක අනුව හිතේ තියෙනවා චිත්ත නියාමයක් එයා කරනවා අපි දැනගන්න ඕන සතියෙන් ඉන්න බව ඊට පස්සේ ඒකට නටන්නයි. ඉතින් එතකොට මයින්ෙක් ඇති කරන වගේ ඉඳපු ගමන් එක කූඩුවෙන් එළියට යනවා. කුළුට ගාලා ගියවෙක් වගේ නෙවෙයි එක එනවා කූඩුවට උගේම ඕනාවේ. ඉතින් ඒ නිසා ආයෙ හොල්ලලා අරගෙනලා කූඩුවට දාලා දොර හන්න ඕන කමක් නැහැ. ඌ එනවා. ඉතින් එතකොට මේ මයින්යි කූඩුවයි අයිතිකාරයි මහා තඩ බන්ධනයක් නැහැ. ඉතින් හැබැයි ඉස්සෙල්ලා එහෙම වෙන්නේ නැහැ. ටික කාලයක් යනවා ඒක හුරු වෙන්න. උනාට පස්සේ අතහැරලා ආයතහැරලා පස්සේ අර හිත නන්නත්තර වෙනවා නැත්තම් සමස්තේ බලනවා. කය හෝ ඉන්න ප්‍රදේශයට ආයේ බින්ගෙට රිංගනවා වගේ වෙනවා. ඉතින් මේක ඒක චිත්ත නියාමයක් තියෙනවා. මේකට අත දැම්මොත් ගෝරි ගොඩයි. යන හැටි බලන්න හිටියොත් සමහරට එක චක්‍රයක් එහෙම කරකෙන්න පැය එකමාරක් දෙකක් යනවා. එයාගේ තියෙන මේ වේග අවස්ථාව සහ tempat අවස්ථාවල් දකින්න. මේ අතර ආනපානෙ ගත්තත් 11 ආකාරයක් බුදුහාමර පෙන්නනවා. ප්‍රිය අවස්ථාව, අප්‍රිය අවස්ථාව, ගුරුසු අවස්ථාව, සියුම් අවස්ථාව, දුර අවස්ථාව, ළඟ අවස්ථාව, ඇතුලේ අවස්ථාව, පිට අවස්ථාව මුලමෙද අතීත නාගත පච්චුප්පන්න වාසේ. ඉතින් බුද්ධජානන්සේ කියනවා කවුරුවක්වත් මේ 11ම එකක මුණත් 11ක් කියලා දන්නේ සමහර වට ප්‍රිය කරනවා සමහරට අප්‍රිය කරනවා. ප්‍රිය අප්‍රිය වශයෙන් මේක බෙදෙන තාක්කල් සමෝසේ දකින්න නැති තාක්කල් නිවන් දකින්නේ නැහැ. ඒ නිසා මේ වදියා ඒ නටන කියන්නේ අපි 18 තනිය නටනවා කියන්නේ 18 සංනියට මදින එකෙක් තමයි වෙස්මුණු 18ක් විතරයි තියෙන්නේ. ඒ වගේම සංසිද්ධියකට 11ක් වෙස්මුණු තියෙන කියලා බුදුරජාණන්සේ සඳහන්. දැන් ওই ක්වොන්ටම් ෆිසික්ස් කාර්යොත් කියනවා 11 dimension කියලා. අල්ලගෙන මේ ලණුවක් කාලා දන්නෙත් නැහැ. 3 dimension නම් ඉතින් අපි දන්නවා භෞතික විද්‍යාව උගන්වන එක. දැන් කියනවා 11 dimensions තියෙනවා කියලා. මම බැලුවා පුළුවන් තරම් බැලලා මේකයි මේ බුදුහාමුදුරු කියන එකයි සමාන දෙකේ එච්චර සමානයක් නැහැ. නමුත් එක පැත්තක් දැකලා දැක්කයි කියන තරම් අපි අමන වුණාට මොනම දෙයකවත් පැති 11ක් තියෙනවා. 11ම දැක්කොත් තමයි අපිට කියන්න පුළුවන් එක දැක්කයි කිය. දැන් කොල්ලෙක් කිල්ලෙක් දැකපු ගමන් කතාවද බඳිනවනේ. එක මොනතයි දකින්න. දෙකක් දකින්නවත් තියෙන්නේ බැඳපු දවසේ පවෙන්ද ඔන්න දික්කසාන. ඇයි අනික් මොනත දැකලා. දෙකොල්ලම දැකලා බැලඳනම් මං වගේ තමයි බඳින්නේ නැහැ. ඒකයි සෞත්තු වැඩේ හැබැයි. මේ දැකපු ගමන් මොකක්වත් නැහැ. ආලේ බැඳ මොකක්ද අර දැක් දුටුවොත්පත් මාවති ආලේ නොකරා බැරි. ඉතින් සබ් දකපු දේ නැවත බලපං. එතකොට වෙන එකක් පේනවා. ඒකත් ඒකෙම කෑල්ලක්. ඒ තව එකක් බලපන්. එතකොට මේ දෙකම නේ තව එකක් පේනවා. ඕම ඕම මේක ටික බලන්න කොච්චර පඬිතකමක් ඕනද? කොච්චරක් මේ එකේ මායා 11ක් තියෙන බව. විස්පූණ 11ක් තියෙන බව. දකින්නවනම් අපි කවදාත් මොනවද දිහා බැලලා විනිශ්චයකට එන්නේ නැහැ. අපි නිරීක්ෂණේ වැඩි කරනවා, නිගමන අඩු කරනවා. feasibility එක වැඩි කරනවා, plan එක draw කරන්න පහු කරනවා. කවදාකවත් වරදින්නේ නැහැ. කවදාකවත් වර්ධින මහලු ප්‍රොජෙක්ට් එක කරනකොට feasibility එක ගන්නවා රටවල් 3-4ක studies. දාලා හොයලා හොයලා හොයලා තමයි plan එක draw කරන්නේ ගංගේ වතුරේ අඩු වෙන හැටි ඊට අවුරුදු 50කට කලින් පටන් අර ගන්න ඕනේ මනින්න. මැනලා මැනලා තමයි මහවැලිය සැලසුම් කරන්නේ. ඉතින් අපේ මේ වැඩේට උඩා තොරතුරු එකතු වෙනවා. අපි අර වෙලා තියෙන පුංචි තොරතුරක් ආපු ගමන් අපි විනිශ්චයකට එළඹෙනවා. එතකොට ඒ විනිශ්චය දුරදි කියන්නේ නැහැ. ඒක යාව යාව මේ මේ yaadෙන්නේ නැහැ. ඒ අපිට අර විනිශ්චය නොකර තව ටිකක් මේක බලා සිටීමේ ඉවසීමක් නැතිකම නිසා අපි පැහිය වෙන්න හදනවා. ඕක මම දැකලා කියන්නේ මම දන්න දේ කියන්නේ කියලා අපි ගහපා දෙන්න හදනවා. ඒක ඔලොමල ගමක්. ඒ වෙනුවට නැවත නැවත බලන්න. මේකට කියන අනුපස්සනා කරන්න කරනකොට පේනවා අපි බලපු දෙයම සම්පූර්ණ වෙනස් විදිහකට පේනවා. ඉතින් ඒක බලලි වෙනකොට බුදුහාමර තමයි පේන්නේ. එහෙම නැත්නම් අපි ඔලොමලකම තමයි තියෙන්නේ. ඒ නිසා බැලූ දෙයම නැවත නැවත බලනකට විවසනවා කියනවා. බුදුන් භාෂාවෙන් කියනවා විවසන්නා නිවන් දකි කියලා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස සක්මන් භාවනාව. මම දැන් මෙතන හිටගෙන ඉන්නවා යනුවෙන් සතිමත් වෙන අතර හුස්මද සංසිඳිලා. දක්වුණු යටිපතුල හා වම් යටිපතුල තුල සතිය පිහිටයි. ශබ්ද, වේදනා, සිතිවිලි පැමිණ නැති වී යන දෙස බලා සිටිමි. හිස ඇතුලෙන් තදවීම, තෙරපීම සමග ඉහළට ඇදෙන්නාක්සේ දැනේ. මෙනෙහි කිරීමක් නොමැත. බලා සිටීමක් පමණි. පරයන්ක භාවනාව මූල කර්මස්ථානය ආනාපාන සතිය දෙස නාසය අග බැලීමේ ක්‍රමයයි. මම දැන් මෙතන වාඩි වී සිටිනවා. යනුවෙන් සතිය වඩමි. හුස්ම සංසිඳී ඇත. කිසිවක් නොමැත. ඒ තුල සතිය වඩමි. සමහර විටක රාග, දේශ, මෝහ වශයෙන් සිතවිලි ආවද හඳුනා ගැනීම තුලම නැති වී යයි. මේ මොහොත තුල වැඩියෙන්ම එන්නේ ඥාතීන් පිළිබඳ සිතවිලි. එහෙත් සිත නැවත කිසිවක් නොමැති බව තුල සතිමත් වේ. මෙනෙහි කිරීමක් නොමැත. බලා සිටීමක් පමණි. එදිනෙදා ජීවිතය තුල කරනු ලබන සියලුම කටයුතු තුල සතිය වැඩි. සතිමත් වීම සිදුවෙන දෙයක් මිස මට අවශ්‍ය පරිදි සිදු නොවන ඉබේ සිදුවෙන දෙයක් ලෙස වටහා ගතිමි. සක්මන හා පරයන්ක භාවනාව තුලදීද එදිනෙදා කරනු ලබන සියලුම කටයුතු තුලදීද හිස ඉහළින් තෙරපෙමින් තද වෙමින් ඉහළට ඇදෙන්න ආක්සේ දැනේ. ගත කරන සෑම අවස්ථාවකදීම හිස් බව තුල සිටින අතර එයද තව තවත් සියුම් වනු දැනේ. මේ මාගේ වර්තමාන මොහොත තුල එළඹ සිටි සතියයි. නොදන්නා මා කෙරෙහි අනුකම්පාවෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. සත්‍යයෙන් ඉඳලා ඊටුනට පස්සේ ඉබේම වගේ අර කෙලස් නැති තත්වයකට විවේක තත්වයට හිත යන පුරුදු වෙනවා. ඒතකොට සත්‍ය වඩන්නේ නැති සත්‍ය වැඩනාහපු මුල් කාලේ අපේ හිත කොහෙද තියෙන්නේ කියලා බැලුවොත් අනිවාර්යයෙන්ම කෙලෙසටමයි ආදී. තීර්ථ ආරම්භක යෝගාවචරය මගේ හිත තියෙන කෙලෙසෙන් කියලා දැක්කොත් එයා භාවනා තියා මොනවක්වත් කරන්නේ. ඒක හොඳට සුතමේ ඥානයක් ඇති කරගෙන ඒක දැනගත්තොත් මේක අස්පනා අපිට දැක්කොත් ඒකෙන් ප්‍රතිඵලයේ වශයෙන් යන්නේ කෙලෙස් නැත්තන්ට කියන විශ්වාසය තිබුණොත් විතරක් උත්සාහයක් කරනවා. කෙරුවට පස්සේ මේ භාවනා කියන්නේ ඉබේ සිද්ධ වෙන එකක්. ස්වභාවයෙන්ම උතුරු කට්ට උතුරට ඇදෙනවා. භවනා නොකරන කෙනායි කොහටද ඇදෙන්නේ කියලා එතකොට හිතා ගන්න පුළුවන්. අපිම භවනා කරන්න ඉස්සර කාලේ අපි කොහොමද තියෙන්නද? එහෙම භවනා නොකරන කෙනෙක්ගේ කෙලෙස් වල, පව් වල, වැරදි වල තාරාතිරමක් හොයන්න බෑ. ඔක්කොමලා එක කක්කවලේ තමයි ඉන්නේ. ඉතින් අපි අර එකෙක් පිස්සෙක් කියලා කියනවා, එකෙක් මිනිමරුවෙක් කියනවා, එකෙක් කොරෙක් කියනවා, එකෙක් ඉස්සී දූසෙක් කියනවා. ඔය මොන බයිලාව කිව්වත් ඔගේ හොදලා ගන්න දෙයක් නැත්තේ. අනිතික තව කෙනෙකුට තව කෙනෙක් විනිශ්චය කරන්න ආයිකුත් බුදුහාමර දීලත් නැහැ. ඒ නිසා මේ බාහිරේ සිනු නීති සංග්‍රහවල ඔක්කොම ලොක්කන්න වාසි වෙන්න හදාගත්තේ ඒවා. මේකට ආවට පස්සේ භාවනා කරන්න ගියාම අපි ඔක්කොම ඉන්නේ එකම තැන. ඔක්කොම තේ වැරදිච්ච නෑ හැබැයි අපිට බලාපොරොත්තුවක් වෙන ඉස්සරහට පව් අඩු තැනකට සතිය වැඩි තැනකට යන්න පුළුවන් කියලා. ඊට පස්සේ තමයි එන්නේ ඉබේම අර ඩිෆෝල්ට් එකෙන්ම සතියට එන්න පටන් අර ගන්නවා. එතකොට අපි යන්නෙම සත්පුරුෂංගාවට විතරමයි. අසත්පුරුෂය ගාන ගිහින් වසන්න බෑ ඒකට. තේරුමක් නැහැ මේකට ඉතින් කිව්වට ගණ්ඩත් බෑ. ඒ නිසා සත්පුරුෂය ගාට ඇදෙනවා සද්ධර්මෙට කිට්ටු කරනවා. එතකොට ධර්ම නියාම ඒකට ඕපනයික කියන ධර්ම ගුණය කියනවා. ඉතින් ඒකට අර membership එක ගන්නවා වගේ තමයි premium එක ගන්නවා වගේ තමයි සතිය පිටව ගන්න. එතකොට සිදුවෙන හැමදේම හොඳ පැත්තට ඒ කාණිතක ඉබේ කෙරෙන්න පටන් අරගන්නවා. හැබැයි එහෙම කෙරුවට අව탁සීරු කරන්න එපා. සතියව තක්සේරු කරන්න එපා. පුළුවන් තරම් ඉබේ කරනත් ඒක ඉස්සරහින් තියාගෙන සතියේ පාග ගන්න එපා. අව තක්සේරු කරන්න එපා. බිම දා ගන්න එපා. එහෙම ගියොත් සතියේ ඒක අර නායකත්වයේ ආරම්භන ගතියක් තියෙනවා. පෙරමුණ අරගෙන සුමුකට යොමු කරන ගතියක් තියෙනවා. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව මුලික කර්මස්ථානයේ ආනාපාන සතියේ සහභාගී වන දෙවන වැඩසටහනයි. පරයන්කගත වී හුස්ම රැල්ලේ ආශ්වාසය සහ ප්‍රශ්වාසය දෙස බලා සිටිමි. ආශ්වාසය ප්‍රශ්වාසය වශයෙන් මෙනෙහි කරමි. නාසිකාග්‍රේ වැදීම දෙස සතිය පිහිටුවන විට ආශ්වාසය ප්‍රකටය. මද සිසිලසක් දැනේ. ප්‍රාශ්වාසය ඊට අප්‍රකටය. උණුසුම මද වශයෙන් දැනේ. මෙසේ සිටින විට බාහිර සිතිවිලිද ඇති බවක් පෙනේ. විටින් විට ඒවා පසුපස ගොස් අසඳිමත් වෙයි. නමුත් එය සිතට වැටහි නැවත මූලික කර්මස්ථානයේ වෙතම පැමිණේ. පෙර වැඩසටහනේ මිනිත්තු 10ක් පමණ සිහියෙන් සිටිය හැකි වුවත් මෙම වැඩසටහනේ මිනිත්තු 20ක් පමණ සිහිය පවත්වාගත හැක. සුළු දියුණුවක් ඇති බව වැටහි. කකුල්වල වේදනා හටගෙන භාවනාවට බාධා වේ. පසුව ඉරියව්ව පහසුම ඉරියව්ව බද්ධ පරයන්කයයි. මගේ සිතේ ද්වේෂය හට ගැනීම වැඩි බවක් මාහට වැටහෙයි. කායික වේදනා හටගත් විට ඒවා කෙරේ ගැටීම් හටගනී. නමුත් ඔබ වහන්සේ දේශනා කළ පරිදි කෙසේ හෝ මැදහත් සිත ඒ කෙරෙහි පැවැත්වීමට උත්සාහ කරමි. සක්මන් භාවනාව. සක්මනේදී යටිපතුල් වල විඳීම් කෙරෙහි සිහිය පිහිටුවමි. වම දකුණ යනුවෙන් මෙනෙහි කරමි. වැලිවල රළු බව උණුසුම සිසිලස වැටහි. මින් පෙර සක්මන් මළුවේ භාගයක් දුරවත් සතිමත්ව යා නොහැකි විය. දැන් සක්මන් මළුවේ මුළු දිග පමණ දිග ප්‍රමාණයම සතියෙන් යුතුව යාමට හැකිය. බොහෝ විට කෙලවරවලදී ආපසු හැරෙන විට සතිය බිඳියයි. එසේ නොවුවත් විටින් විට සතිය ගිලිහි බාහිර අරමුණු කෙරෙහි ඇදී යයි. නැවතත් අසතිමත්ව සක්මන් කරන බව වැටහි සක්මන කෙරෙහි නැවත සිත පැමිණේ. වැඩිදුර උපදේශ අවශ්‍ය නම් එසේ ලබා දෙන මෙන් ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඉතින් මේ ගැම්ම කඩා ගන්න එපා කියන එක තමයි පොදු උපදේශය. නිසා වැඩිපුර උපදේශ අවශ්‍ය නැහැ. දැන් ට්‍රැක් එකට වැටලා තියෙන්නේ. ඒක දිගට කරගෙන යන්න අනුග්‍රහ කරන්න කියන එකයි කියන්නේ. තව ප්‍රශ්න දෙකක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒකේ මූල කර්මස්ථානය ගැන සඳහන් වෙලා නැහැ. එම ප්‍රශ්න ඉදිරිපත් කිරීමට අවසර දෙන්න. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. මා භාවනාවට ඊටාම ආධුනිකයෙක් වෙමි. දින 4කට පෙර මෙම ස්ථානයට පැමිණියේ දහසක් රාජකාරී නතර කර ඕන දෙයක් වෙන්නේ නැතයි සිතාය. උදෑසන 5 සිට මධ්‍යම රාත්‍රිය දක්වා වෙහෙසුණු මගේ රාජකාරී ජීවිතයේ ඇති වූ මානසික ආතතිය නිසාම මෙම වැඩසටහනට පැමිණෙන්නට තීරණය කළෙමි. මුල් දින කිහිපය සංසුන්ව ගෙවි ගියත් දැන් නැවත මා වෙහෙසට පත් කරන ලෝකයටම දුවන්නට සිද්ධයි. මගේ රාජකාරි වලට කුමක් වී ඇද්ද? බාහිර ලෝකයේ කුමක් වී ඇද්ද? දුරකථනය ළඟ ඇතනම්. මෙම දින 10න් පසු මුහුණ දෙන්නට වන ගැටලු නොදැනුවත්වම සිතින් සියලු දේ කළමනාකරණය කරයි. කාලසටහන් ජීවිතයට අපූර්වට හුරු වූමාහට මෙහි කාලසටහනද හරි අපූර්වට ගැළපී ඇත. භාවනාවද ඉලක්කයකට යන සැටියක් යයි හැඟේ. වෙන දෙය දෙස ඔහේ බලා සිටිමි. සියුම් මානසික පීඩනයක් නැගීගෙන එන ලෙස දකිමි. ගෞරවනීය ස්වාමීන් වහන්ස. මා මේ මොහොතේ කුමක් කළ යුතුද? පහදා දුන මැනවි. ඔය මූල කර්මත්තානේ හිත තියන්න. එනිසා මේ සාමාන්‍ය හතරවෙනි පස්වෙනි දවස් වෙනකොට දැන් හෙට අපිට දවස් කාලය හම්බෙයි. මූලික උපදේශ ටිකට ආය අහුම්කම් දෙන්න. එතකොට තියෙනවා සතිපාසලේ මේ සක්මන් භාවනා සහ පරියංග භාවනා පිළිබඳව සිංහල සහ ඉංග්‍රීසියෙන් හදෝ වීඩියෝ ක්ලිප් දෙකක්. ඒක දාලා දෙන්න. ඒකෝට තමයි දැනගන්න පුළුවන්. ඒ අර ඒ ක්ලිප් එකේ පෙන්වන උපදේශ හරිම ප්‍රිසයිස්. තමන් කරපේවා හුඟක් අලුත් වැඩියා කරලා දෙනවා. ඒ වගේම ඉඳගෙන ඉන්න එකෙත් එහෙමයි. ඉතින් ඒකට තේරෙන පටන් අර ගන්නවා අර මෙතෙක්කල් යම් යම් සැකසහිතව තිබුණ දේවල් පිරිසිදු වෙන්න පටන් ගන්නවා. මේ කෙනාට කියන්න තියෙන්නේ මේ මේ හිතේ තියෙන කරදර නිකන් අහක් වෙන්නේ නැහැ. හිත මොකකින් හරි පුරවන්න ඕනේ. ඒකට කියන්නේ මේ මේ බුරුම පන්දි ස්වාමීන් වහන්සේ කියනවා මේ අපි ඕඩිකොලම් බෝතලයක් හරි සෙන්ට් දාලා තියෙන බෝතලයක් හරි පුංචි කටපුංචි බෝතලයක් අරගෙන අපිට හිතුනොත් මේකේ ඇතුලේ තියෙන වාතය පිට කරන්න ඕනේ කියලා ඒ ක්‍රමයක් නැහැ. හැබැයි අර පුංචි හිලෙන් වතුර බිඳුව බිඳුව දැම්මොත් දාන වතුර බිඳුවට සමාන වාතයක් පිට වෙනවා. ඒක කටපුංචි නිසා වතුර බිඳුවක් දාන්න බෑ. එතකොට අපි කරන්නේ නූලක් දාලා නූලට වක් කරනකොට නූල දිගේ බිඳුව මේ මෝදු වෙන්න පටන් ගන්නවා. ඒ වගේ තමයි අපේ මේක ඇතුලේ තියෙන කක්ක ගොඩක්. උකට ඵලයන් කිව්වට යන්නේ නැහැ, පිංකම් කරාට යන්නේත් නැහැ. ඒක සතියෙන් පුරවන්න වෙලාවකට එක බිඳුව ගන්න මම මෙතන ඉඳගෙන ඉන්නවා නැත්නම් මේ ආස්වාසේ මේ ප්‍රස්වාසේ එහෙම නැත්නම් මේ වම මේ දකුණ කියලා ඒක හරි අමෝරාවක් තියෙන හරියට කට කටපුංචි බෝතලයට වතුර දානවා වගේ. හැබැයි දාන දාන ප්‍රදේශයකට සාපේක්ෂව වතුර ප්‍රතිස්ථාපන වෙනවා. ඒක නිසා Taman ওই විශාල චිත්‍ර පැත්තක තියලා ආපු දවසෙත් එක බලන්න මට හුස්ම කීයක් එක දිගට මෙනෙහි කරන්න පුළුවන්ද? පියවර කීයක් මෙනේ කරන්න පුළුවන්ද කියන එක ලියවිලා නැති බව මුලදිමත් කිව්වනේ. ඉතින් ඉතින් යන්න පාරක් තිබේ නම් ඇස් හොඳට පෙනේ නම් කිම බැදිවල යන්නේ මම මුලා වූ එක කුසේ. මේ කියන්නේ අර බාලාංශ පන්තියට යන්න කැමති නැහැ. අර ආධුනික මනස ගන්න කැමති නැහැ. අර එක පාට රාජකාරී ප්‍රශ්නට උත්තර දෙන්න හදනවා. දෙන්න බෑ උත්තර නැහැ. ඒකට කරන්න ඕනේ හිත මොකකින් හරි පුරවන්න. පුරවන්න ඕන උදාසීන වූ ප්‍රත්‍යක්ෂණය කළ හැකි අරමුණකින්. අපිට පුළුවන් පුරවන්න මේ සින්දු අහලා, බීඩියක් බීලා, චුයින් ගම් හපලා, චිත්‍රපටි බලලා. වැඩක් වෙන්නේ ඔක්කොම අනුන්ගේ අරමුණු. ගන්නොන තමන්ගේම අරමුණක්. වම් දකුණ, මුල මැද අග. එහෙම නැත්නම් ආස්වාද ප්‍රසවාස වැලිකට හිරගෙදර ඉන්නේ ඒ හිරකාරයෝ කියනවා ස්වාමීන් වහන්සේලා ඇවිත් බණ කියලා නම් යනවලු. ඒ වුණාට සාංශ අපි මිනී මරලා මිනී මරුන් චෝදන ඇවිල්ලා එල්ලුම් ගහට යමු වෙලා ඉන්නයි. ඉතින් අපිට මොන භාවනාවද ස්වාමීන් වහන්සේ කියනවලු කමන්නේ ඔය කරන්න කියලා. හරියන්නේ. ඔය හරියන්නේ මේ හිත දෙස් දෙනවනේ කියලා. ඉතින් මේගොල්ලෝ සක්මන් භාවනාව කියලා දුන්නේ නැතිලු අපිට. උගන්වුවේ පරියන්කලෝ අද ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ඇවිල්ලා ධක්මන කියලා දුන්නා. එක දිගට වම දකුණ වම දකුණක පියවර හතරයි යන්න පුළුවන් උනේ ඔබ වහන්සේ කෙරේ ආපු සද්ධාව නිසාම හිත කඩලා ගියා කිව්වා මට භාවනා කරන්න පුළුවන් කියලා තේරුණා. මිනිමරුන් චෝදන ඇවිල්ලා මිනිමරුන් මරණ දඬුවම නියමිච්ච මටත් භාවනා කරන්න පුළුවන් කියලා පියවර හතර තියෙනකොට තේරුණා ස්වාමීන් වහන්සේ මෙතෙක් කල් කරපු වෙලාවේ කද්දාකවත් එන්නේ නැහැ මොකද හිත ගොජ දානවා ඉඳගෙන ඉනකොට. ඉතින් මේ වගේ උපක්‍රම බුදුරජාණන්සේ දීලා තියෙන සෝපාකටයි, අඟුලිමාලටයි, පටාචාරාවටයි, කිතාගෝතමීටයි, චින්චමානිකට ඔක්කොටම. තීන්සාර පුංචි වැඩේ කරා. එක වරකට එක හුස්මක් මනේ කරා. ඒකෙන් තමයි ওই ප්‍රශ්නේ විසඳෙන්නේ. එහෙම නැතුව ගොඩ ඉඳලා නැව පෙරලන්න බෑ. ඒ නිසා මූලික උපදේශ පන්ති අවංකම් දෙන්න කියන එක තමයි කියන්න තියෙන්නේ. ඒක මේ ලියපු එකනටයි වැඩමුළු සංවිධානයට දෙන්නටම කියන්න තියෙන එකයි. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මට අනුකම්පාවෙන් අනුශාසනා කරන සීක්වා මා පවුලේ සමහර සමාජිකයන්ගේ සමහර වචන හා ක්‍රියාවලට දුක හිතෙනා චරිතයකි. ඉවසා ඉවසා බැරිවන විට ෂණික කෝපයක් ඇතිවි බැනගෙන බැනගෙන යන නමුත් වහා නිමේ. මේ ප්‍රශ්නය මෛත්‍රී භාවනාව කාලයක් තිස්සේ වැඩිම නිසා අඩුවද දැන් ඉඳ හිට හෝ වේ. මේ මාගේ සක්කාය දිට්ඨිය වැඩි නිසා විය හැක සහ පුරාණ කර්ම නිසා විය හැක. මේ ආනාපාන සතිය දිනු කරනා ගමන් මේ මම යාම බැන්නානේ මෙයාට උදව් කරලත් කියන සිතවිලි එන එක වළක්වා ගැනීමට මා කල යුත්තේ කුමක්ද? කරුණාවෙන් මේ ගැටලුව පහදා දෙන්න. විශේෂයෙන් මේවා වෙන්නේ බොහෝ විට මා කාට හරි උදව් කළාට පසු යයි වැටහි. සමාජයේ ජීවත් වෙන පුද්ගලයන්ගෙන් මෙය නොවේ. මෙය වන්නේ මගේ පවුලේ සමාජිකයන්. සාදු සාදු. එන 100 100ක්ම ඇත්ත. සමහර විට ඒ අය හඬ නගා නුරුස්නා විදිහට කතා කිරීම පමණකින් දුකසිතේ. කරුණාවෙන් පහදා දෙන්න. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. තෙරුවන් සරණින් අප වැනි බොහෝ දෙනෙක් මේ සසරින් එතර කරන්නට ඔබ වහන්සේට විරිය, ධෛර්ය, ශක්තිය හා කාය විවේකය, චිත්ත විවේකය හා උපදි විවේකය ලැබේවා. ලොකු සංසේ ලියලා තියෙනවා මේ යෝගාශ්‍රම ව්‍යවස්ථාවේ හිතවත් යන හැඟීම නිසා හෝ තමා ගැන හැඟීම නිසා හෝ අනුන්ට තර්ජනාදී නොකරනු කිය. ඉතින් මේක පස්සේ අර ග්‍රීක කාමතුරෝ මේ ඉංග්‍රීසියට දාන්න ගියා. දැන් මේක අලි කචල් මේක ඉංග්‍රීසියට දාන්න බෑ. හිතවත් යන හැඟීම නිසා හෝ තමාගේ යන හැඟීම නිසා හෝ අනුන්ට තර්ජනාදී නොකරන. අපි තර්ජනය කරන හරියක් තර්ජනය කරලා තියෙන්නේ අපේ යන හැඟීමටනේ. එහෙම නැත්නම් මේ බල්ලෙක් බැල්ලියක් පස්සේ ගියාට අපි කවදාවත් බල්ලට තර්ජනය කරනවා. නැත්නම් මේ රිලෙවි රිලෙවියක් පස්සේ ගියාට ගාලල්ලා මොකද අපේ නෙමෙයි. ඉතින් ඒක නිසා ඕනම වෙලාවක අපිට තද වෙන්නේ මගේ එකම නිසා තමයි. ඒක නිසා කවුද දන්නේ මේ ඇයෝ නෑ දෑයෝ අයියෝ නෑ දෑයෝ. ඉතින් ගිහිගේ අතහැරලා ඉන්න අපි මොන ජොලියක ඉන්නවද කියලා නිකමට හිතන්න බෑ. මොකෙක්වත් නෑ දායක දෙන මනුස්සයත් අද දාන දිල යන උත් අපේ නෙවෙයි. ඔය දහති කරලා තෙල දවස් 10ක් කරනවා ඕගොල්ලෝ ගියාට පස්සේ උලංගක්වත් මතක නෑ. තව හොල්මන් ටිකක් මෙතෙන්ට එනවා. ගාලල්ල. දැන් මුන් ඇවිල්ලා මෙතන නිවන් දැක්කහම මොකක්ද ඇති වැඩේ? එහෙනම් මොකක් හරි කාමීත්‍යාචාර කර ළමයි හම්බෙච්චා මොකක්ද ඇති වැඩේ? අපිට ගාලල්ල. ඒකෝ කියනට ඊර්ෂ්‍යා හිතනවා ඇති. ඒ බදාගත්තොත් ඔච්චර තමයි. කවදාකවත් ඔය නැයින්ගේ විතර දුක් එන්නේ නැහැ කාගෙන්වත්. කවදාවත් නැහැ. සැයින හරියක් දුක් වෙන්නේ පෙමතෝ ජායති සෝකෝ තණ්හාය ජායති සෝකෝ. ඒ නිසා හොඳ මේ ස්ටේන්ලස් ස්ටීල් මල නොබැඳෙන පීයකින් පපුවට එන ගන්නවා වගේ. අත් දෙකම දාලා අයියෙන් එන ගන්නවා මේක හොඳම පීයක්. ෂුවර් එකටම කැබුත්තටම යනවා. ඉතින් ඒක නිසා කවදද පුළුවන් වෙන්නේ අපිට මේ නෑදෑයන්ගෙන් වෙන් වෙන්න. නෑදෑය නැත්තම් හිතවතුන් මං හිතපු ජීවිතේ මං අවුරුදු 26 කට පුදුමාකාර නෑදෑයින්ද බැලලා පුදුමාකාර යාළුවන්ට බැලලා පුදුමාකාර හිතේ තියෙන නිසා ඔක්කොමලා හිතුවේ මාත් හිතේ කවදාකවත් එක රැයක්වත් පහනකම් කරන්න බැරි වෙයි කියලා. ධම්මිකාමතුත් කිව්වා උඹ අද තිවුරු පෙරවොත් හෙට තිවුරු අරිනවා. ඒ තරම්ම බොක්කෙමයි මං හිතේ දිවෙන්දිව ගාන හිතේ දැන් නම් අවුරුදු 40ක් ඉඳලා තියෙනවා. දකින්න මිනිහ නෑ ඒක කියාගන්න මිසක් මොකක්වත් හිතේ නෑ නිසා එන්නේ එනවනම් හොඳටම තේරෙන මොකක් හරි එයාට මගේ යන හැඟීම නිසා හෝ හිතවත් යන හැඟීමක් තියෙනවා. ඉතින් මම හිතවත් යන හැඟීම කියන්නේ ප්‍රේමේ. තර්ජනය කරන්න එපයි කියලා කියන ද්වේෂය. මෙතන තමයි භව තණ්හා විභව තණ්හාට මාරු වෙන තැන. මෙතන තමයි සයිකියාට්‍රික් ඩිසීස් එක තියෙන්නේ. මේ ලෝකේ තියෙන හැම මානසික රෝගයක්ම ද්වේෂය පදනම් කරගෙන තියෙනවා. ඒක මානසික විද්‍යාඥයෝ දන්නවා. ද්වේෂය කියන්නේ තණ්හාවේ හේව නැල්ල. ඒ නිසා ඒක ද්වේෂය නැති කිරීමෙන් ඒක නැති කරන්න බෑ. තණ්හාව නැති කිරීමෙන් කරන්න ඕනේ. ඒ නිසා ප්‍රේමතෝ ජායති සෝකෝ තණ්හායි ජාති සෝකෝ. ඒ නිසා අපිට පුළුවන් නම් මේ දුක කියන්නේ ඉල්ලලා ගන්න දෙයක් කියලා හිතා ගන්න මේ ප්‍රේම කිරීමෙන් ගන්න දෙයක් තණ්හා කිරීමෙන් ගන්න දෙයක් කියලා කියනවනම් දුක නැති කරන්න ඕන නම් කවුරුත් එක පයිරු පාසානකම් තියාගන්න එපා. හැබැයි ඒකේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් මම අද ගත කරන ජීවිතේ මට කවුරුත් එක්ක පෛරුපාසාන නැතුනට යන ඕනම තැනක කවුරක්වත් මේ අව탁සේරු කරන්නේ නැහැ. යන්න පුළුවන්. ඉතින් ඒක නිසා බුදුහාමුදුරෝ රජගේ මාර්ගාවක ඉඳලා බැස්සේ පාරට පෙන්වන්නනේ. මං කියන්නේ නැහැ ඒකට ගීගේ අතරින්න ඕනේ කියලා. ඔක්කොම නැහැ කියලා හිතා ගන්න මහතය තනියම් පුතන් ආයුසායක පුතමන් රකේ ඒවම්පි සබ්බ භූතේසු මමක් නම කුසින් වදාගත්ත දරුවෙක් කෙරේ මොනතරම් ප්‍රේමණීය හැඟීමක් ඇති කරනවද? ඒවම්පි සබ්බ භූතේසු. සීල සත්‍යයන් කෙරේ. එහෙනම් බ්‍රහ්මමේතම් විහාරං ඉදමාහු. මාතයතනිය පුතං ආයසායක පුත් මන් රකේ ඒවම්පි සබ්බ භූතේසු මානසම්භාවී අපරිමාණ. මනස වඩන්න අපරිමාණව. තිත්තං චරන් නිසින්නෝවා තයානෝවා යාවතස්ස විගත මිද්දෝ ඒතං සතින් අදිත්තේය බ්‍රහ්මමේතං විහාරං ඉදමා හිටගෙන හිටියත් ඉඳගෙන හිටියත් බුධියන් හිටියත් නිින්ද නොයා තියෙන තාක්කල් සතිය අදිස්ථාන කරන්න ජීවිතේ බ්‍රහ්මයි බ්‍රහ්මයි කියලා කියන්නේ කවුරුත් එක්ක සම්බන්ධයක් නැහැ අපි කේමනන්ද සාන්ති ඉන්න කාලේ කියනවා දැන් බ්‍රහ්මයාටත් අඹු කෙනෙක් ඉන්නවා සරස්වතිට කියන්නේ බම්බුගේ අඹු කියලා දැන් සරස්වති පූජාව පටන් අර පව් මිනිස්සයා තනියම හිටියේ මෙතෙක් කාලේ අපි පොල් කාලේ ඉඳලම තනියෙන් හිටියේ. මේ ළඟදී තරස්සති හේතු කරලා කතෝලික ආගමත් පිළිගන්නවා. මුස්ලිම් ආගමත් පිළිගන්නවා. ලාංකිකයත් පිළිගන්නවා. සරස්වති පූජාව පටන් ගන්න අර මනුස්සයටත් දැන් දික්කදායි ලරු හම්බ වෙනවා එන කචල් ඇති බ්‍රහ්ම ලෝකේ. ඉන්න බෑ. අපි සිංහයෝ කවදාවත් දෙන්නේ කින්නේ නැහැ. සිංහයා හිනේ තනියෙන්. ඒ වගේ බුදුහාමුදුරුවෝ කිව්වේ ශාක්‍ය සිංහ කියලා. මුල කවුරු සෙනගෙක් හිටියත් නිවන් දකින දෙන්නෙකුට බෑ. පීනන්න බෑ කරටක් දාගෙන. කඹේ ඇවිදින්න බෑ කරටක් දාගෙන. ඒ නිසා ඔය බාල වැඩ කරනකොට කට්ටිය හිටියට කමන්නේ මේ වැඩේ යනකොට ඔක්කොටම සමානකම දීලා යන්න ගත්තොත් මේ කෙනා gedara නොහිටින්න ওই gedara සාමය ඇති වෙනවා කියලා මට ඈත ඉඳලා කියන්න පුළුවන්. මේ මේ මල මල කටු වැඩ කියන්නේ කටුකම් බියේ. මේ කවුරු ගැන කියනවද කියලා මම දන්නේ නැහැ. මොයේ මනුස්සයා නැත්තම් ගෙදර හරිම ෂෝ. අපි මේ කන්තෝරේ රස්සාවක් දෙන්න බලමු. මේ දිගටම මේ නතර කරගෙන අන්න එහෙම කරුවොත් ගෙදර කට්ටිය කියයි ස්වාමීන් වහන්සේ නිවන් දකින්න භාවනා මධ්‍යස්ථානයක් හදපු නිසා අපිට තිබුණ කරදරේ අන්තන් ඉවරයි. අල්ලිම කචල්. ඔය වගේ කෙනෙක් හිටියාම මුළු ගෙදරටම අවුලක්. මේ ප්‍රේම කරන්න කියලා අතිරේක ප්‍රේම කරන්න කියලා ද්වේෂමයි හටගන්නේ. ඉතින් ඒ නිසා මේ දවස්වල ඕගොල්ලෝ නේකවල පුතුම සාන්තියෙන් ගත වෙන ඇති. නිබ්බුත පද කියන්නේ මා මොකක්ද ඒක මට මතක් වෙන්නේ නැහැ. මොකද්ද නිබ්බුත පද කියන්නේ? නිබ්බුතානෝන සාමාතා නිබ්බුතානෝන සාපිතා නිබ්බුතානෝන සානාරි අස්සයන් ඊදිසුපති අනේ මේ නාකි හොල්මන් නැති නිසා අපි මොනතරම් සාන්තියෙන්ද මේ නාකි නෑද මේ නාකිච්චෝ නෑද අනේ බලන්න අපි ගවලොත් අම්මට දෙයක් බද්දයක් තම්බුදයක් කාලා පුතියගෙන ඉන්නවා කියලා සතුටු වෙනවා දැන් 29 වෙනිදා වෙනකොට ඕගොල්ලෝ නූල් බඳිනවා අර හොල්මන් ආයෙ ගෙදර එනවා ඇවිල්ලා ප්‍රේම කරන්න පටන් මල්ල කචල් ඉවරයි ඉතින් ඒක නිසා කරුණාකර දැනගන්න ඒවා ඉල්ලගෙන ගන්න දේ ඒක බුදුචානන්සේ පෙමතෝ ජායති සෝකෝ. තණ්හාය ජායති කවදාකවත් ඒ නැති දෙකෙන් දුක් වෙන්නේ නැහැ කියලා ලියලත් තියෙනවා. මගේ යන හැඟීමක් නැති කෙනෙක්ගේ කද්දාකත් දුකක් එන්නේ අක්ඛේය අක්ඛේය සංජිනෝ සත්තා අක්ඛේයස්මින් පතිට්ඨිතා අක්ඛේයස්මින් අපරිඤ්ඤාත මච්චු දෙයන්ති මාරෝ නම් කරන ලද දෙකේ දෙහෙට මිනිස්සු බැඳෙනවා මේ මගේ කියා ගන්න සිංහල බුද්ධ ආම කියන දෙයට බැඳෙනවා අක්ඛේය අක්කීය සංඤේ නොඉන්නේ මොන මගේ කට්ටියත් එක්ක ඉන්නවා. අක්කීයාය අක්කීයස්මින් ප්‍රතිත්ථිතා. දන්න කට්ටිය තමයි ලං කරගන්න. කියන්නේ නම් කරන ලද. එහෙම නැත්නම් ලේබල් කරන ලද. අක්කීයස්මින් අපරිඥා තමයි ලං කරගන්නේ නම් කරන්නේ දුක කියලා දන්නේ නැතුව. මාරයට අවු වෙනවා. එන ඔක්කොටම සමසේ සලකනවා නම් කිසිම දුකක් නැහැ. ඒකට බෑ විශාල මනසක් තියෙනවා. බුදුන් කෙරේ විශාල ශ්‍රද්ධාවක් තියෙනවා. ධර්මයේ කියන එකේ හේතුඵල ධර්මයට හේතු කරන්න ඕනේ සියල්ලම മന്ത്രിතුමාටයි ඇමතිතුමාටයි පන්දමටයි මොකක්වත් නැතුව. එච්චරයි. ඒක තමයි තමන්න තේරෙන්නේ තමන්න ස්වාධීනව ජීවත් වෙන්න පුළුවන් ඒ මනුස්සයාට විතරමයි තව කෙනෙකුගේ ස්වාධීනත්වයට ගරු කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැති මනුස්සර කවදාකවත් අනුන්ගේ ස්වාධීනත්වයට ගරු කරන්න බෑ මොකද එයා හිතන්නේ මේ ස්වාධීන වෙන්න මම ඉන්න ඕනේ කියලා. අනික කටියට මේ ආරසාව දෙන්න ඔක්කොම කරන මම ඉන්නවා. මම නම් කියන්නේ උඹම මැරියන්. ඒකට අනික මිනිස්සුත් ඔයිට වෙඩි ජොලියේ ඉන්න පුළුවන්. එසා ලියුපෙක් නමයිත් එක තරහ වෙන්න එපා. මම මේ මූණ බලන්න කියනවා නෙවෙයි. මේක දන්න කෙනෙක් මේ ලියන්නේ. ඒ නිසා මයිත් එක තරහ වෙන්න දෙයක් නැහැ කියලා තියෙනවා. කවදාකවත් නොදන්න කෙනකින් කවදාකවත් අපිට දුකක් ඉන්නේ දන්න දැනකින්මයි එන්නේ. ඒ දන්න දේ බදාගන්නේ තමයි. ඒ නිසා පොඩ්ඩක් බලන්න ඒ වගේ පොඩට වෙන් වෙලා පික්නික් එකකට ගිහිල්ලා ස්කවුට් කැම්ප් එකකට ගිහිල්ලා භාවනා මධ්‍යස්ථානට ආවිල්ලා වහන ටිකක් වෙලා නැතුව ඉන්න පුදුම ජොලියක් තියෙනවා. ඒ මොකද දන්නේ නැත්නක. ඉතින් ඒකට මනුස්සයන්ගේ හිතේ පොඩි සයිකොලොජිකල් මේ සිටුේෂන් එක තියෙනවා fear of unknown කියලා. fear of unknown කියලා කියන්නේ නොදන්න ශේෂයට ගියම අපේ ලොකු බයක් තියෙනවා. ඒ කියන්නේ නිවනට බයයි. දන්න තැන තියෙන කක්කා. දන්න දේත් එක්ක තමයි ඉන්න හදන්නේ. ඇලි ගලි වාදී අපි කියන බල්ලොත් එක්ක බුදියා ගත්තොත් මැක්කොත් එක්ක නැගිටින්න වෙන්නේ කියලා. ඉතින් අපි ඒත් කැමති බල්ලොත් එක්ක බුදියාගේ. ඒකල කියනවා මැක්කෝ ඉන්නවා කියලා. ඒ නිසා මේ නොදන්න දෙයට යෑම තමයි විපස්සනා කියන්නේ. දන්න දෙයට සාපේක්ෂව නොදන්න දෙයකට යනවා. එතන ගියාට පස්සේ ඔය ප්‍රශ්න ටික නෑ. හැබැයි ඒක ස්ථිර නෑ. ටික කාලයකට ලැබෙනවා. ඒකට තියෙන ඕනේ නම් ඒ පැත්තට යන්න පුළුවන්. ඒකට මේක කැප කරන්න ඕන. ඊට පස්සේ ඒක කැප කරලා මේකට එන්න පුළුවන්. ඒ දෙකේ තමයි යෝගාවචරය ඉන්නේ. ඒ නිසා හරීම වාසනාවන්ත ජීවිතයක් අපිට ලැබිලා තියෙන අඩු ගන්න මේ දෙක දැනගන්න පුළුවන්. මේක තිරසනෙකුට දැනගන්න බෑ සහජාසය නිසා. යකෙකුට යක්ෂයෙකුට ප්‍රේතයෙකුට දැනගන්න බෑ. ඒ නිසා හොඳට බලන්න ඒ මගේ කියා ගන්නා හෝ හිතවත් යන හැඟීම නිසා තමයි අපි අනුන්ට තර්ජනය කරන්නේ. එයා හැරිලා බැලුවත් අපිට රිදෙනවා. නන්නාඳුන කෙනෙක් නම් මොනවා කරුවත් නැහැ. ඒ නිසා ලෝකෙත් එක පොඩි ඩිස්ටන්ස් එකක් ගන්නවා කියලා මේකට කියන්නේ. පොඩි පොඩි දුරස්ත භාවයක් ඇති කරගෙන බලාන ඉන්නවා. ඒකෝට ලෝකේ සත්තු ඔක්කොමලා වැරදි කරනවානේ. ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මම දන්නවා මේ මම කොච්චර කිව්වත් ඔය ලියපෙකන රැච්චර සාන්තියක් කියන එකක් නැහැ. නමුත් මම බලාපොරොත්තු වෙනවා කොයි වෙලාවකරි සතිය පිටවලා මූල කර්මස්ථානේ ඉඳීම පහසු කරනකොට පිටසත් එක්ක දුරස්ත වීමක් පොඩි දුරස්ත වීමක් වෙනවා. අකමැත්තෙන් වෙන්නේ නමුත් එතන තමයි සාන්තිය තියෙන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ අදට අපිට ලැබී ඇති ලිඛිත ප්‍රශ්න එපමණයි. ඔව් අපි විනාඩි 10ක් විතර වැඩිපුර අරගෙන තිනවා ඉවර කරන්න ඉස්සලා කාට හරි වෙන කියන්න කරන්න මත අන්තිම ලියුවේකන කියන්න එපා වෙන කවුරු හරි තියෙනවා නම් කමන්නේ නැහැ. අන්තිම ලියුවේකන බනිනවා මටත් එක බනිනවා ඇති හිතෙමුත් එක්ක ප්‍රශ්න අහන්න කියලා තවත් ප්‍රශ්නයක් උළුවට දැම්මයි කිය. ඉතින් වෙන ප්‍රශ්න නැත්නම් අපි මෙතන ඉන්න වෙලාව ගන්නවා සක්මන් භාවනාවට. අපිට විනාඩි 50ක විතර කාලයක් තියෙනවා සක්මන්ට. අපි තුනට නැවත එකතු වෙනවා. පරියන්ක භාවනාවට මේ මතක් කිරීමත් එක්කම අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල නිමාසට අහං කරනවා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.